භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටිනේ සෞරුණීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම යෝගාවචර පිළිතුරින් අවසරයි. විස්තරණ වන්නේ පූර්ණ කාලීන භාවනා යෝගී වේදී සිටින යෝගාවචර පිළිසක් ඉදිරිපත් කරගෙන පවත්වන මේ විපස්සනා ධර්ම දේශනා මාලාවේ පසුගිය වාරයේ වෙන විට අප්‍රමාදී යෝගාවචරේකු විසින් විපස්සනා ඥාන සඳහා සූදානම් වීමක් දක්වාම විස්තර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිළිදරව් කරන්න යෙදුණා. පසුගිය වාරයේදී මේදී විශේෂ සම්දිස්ථානයක් වන හේතු ධර්මයේ සහ ඵල ධර්ම අතර එකිනෙක පවතිනා වූ සංකීර්ණ සම්බන්ධතා සම්බන්ධයේ සෑහෙන විස්තරයක් ඉදිරිපත් කරන්නට යෙදුනා මූල ධර්ම ඒ වාගේම අධ්‍යක්ීම් වලට සම්බන්ධ කරලා එයින් අපිට කෙටියෙන් ගන්න තියෙන අදහස එහෙම නැත්නම් ප්‍රකටවම ගන්න තියෙන අදහස මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ හේතු ඵල ධර්ම ස්වરૂපය පටිච්ච සමුප්පාද ස්වરૂපය යම් කෙනෙක් નિවරදිව වටහා ගන්නවා නම් ඔහු එතනදීම වැඩට බහිනවා භාවනාවට බහිනවා නැත්නම් සීල සමාධි ප්‍රඥා දිනු කිරීමට උනන්දු වෙනවා උත්සාහ වෙනවා උත්සුක වෙනවා යම් විදිහේ මිත්‍යා සංකල්පයකට වැටුනොත් එහෙම නැත්නම් දිට්ඨියකට වැටුනොත් ඒ පුද්ගලයා හේතු අධ්‍යක් ගන්නවා කාරණාව අධ්‍යක් ගන්නවා වැඩේ භාවනාව මානසිකාරයේ පැවැත්වීම පසට දාන මෙන්න මේ විදිහට තේරුම් අරගත්තොත් යෝගාවචරයට මේ ඊටාම ගැඹුරු දිට්ඨි ජාලය මේ ගැඹුරු වාද පත වල ඇත්තා වූ අහේනිකතර එහෙම නැත්නම් පරාභවයට ඇද දමන ස්වરૂපේ දැක් ගන්න පුළුවන්. යෝගාවචර ජීවිතයක නිතර මේ දෙක පවතිනවා. විශේෂයෙන්ම පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචරය තමන් වශයෙන් ප්‍රමාදීව නැත්නම් කායගත සතියෙන් යුක්තව තමන් ගැනම අවධානය යොමු කරගෙන ඉන්නවනම් විවිධ අවස්ථාවල තමන්ට මේ භාවනා කර්මාන්තය සඳහා එළඹ සිටි සිහිය උනන්දු භාවය සජීවී භාවය වාවා සම්පාදනය කළ යුතු తත්වය සීඝං සීඝං කියන විදිහට සම්පාදනය කළ යුතු తත්වයට හිත උනන්දු නැගී හිටිනවා. තවත් වරක සියලු කරුණු සියලු බාධක දුරු වෙලා කරුණු සම්පූර්ණ වෙලා තිබුණත් හිත එපා කරවන කම්මැලි කරවන වෙහෙස කරවන අප්‍රිය අමලාප නීරස කරවන මානසික තත්ත්වවලට වැටෙනවා. මේ නිසා යෝගාවචරයට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මේ හිතේ තාමත් දික්තිගත වෙන්න අවස්ථාව තියෙනවා වාදවලට අහුවේ පවතින ඉඩ තියෙනවා මේ සෑම කම්මැලි භාවයක්ම මේ සෑම අනුත්සුක ස්වરૂපයක්ම මේ මොකක් හරි පටලවල වර්ධවල තේරුම් ගත්ත ධර්ම ස්වરૂපයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්න යෙදිච්ච මේ පටිච්ච සමුප්පාද ක්‍රමයේ තේරුණා නම් ආරභත නික්ඛමත යුංජත කියන විදිහට දැන් වහා මෙතනම මම ආරම්භ කරන්න එහිය දැන් තෝරේ. ඒ කටයුතු වල නියැලෙන්න ඕනේ. අන්න ඒ ස්වરૂපේ අපි කෙටි වශයෙන් මතක් කරගන්න. ඒ විදිහට අරමුණක් අරමුණක් පාස දිවිල විනාශ වෙන අරමුණක් තියෙනවා. ඒ අරමුණක් අරමුණක් පාස යෝගාවචරයන් ඒ අරමුණේ යත්තා වූ නැත්නම් අරමුණට මූණ දීම කියන මානසිකාරයේ පැවැත්වීම කියන මේ කටයුත්තේ පවතිනා වූ නාම ධර්ම රූප ධර්ම අවබෝධ කරන සුළු විදිහකට භාවනාව පවත්වනවනම් අන්න යෝගාවචරයේ හිත නිතරම වහාම පටන් ගන්න දැනම යෙදෙන්න අප්‍රමාදී වෙන්න සජීවී වෙන්න එළඹෙනවා. එහි ගැඹුරු අවස්ථාවක් තමයි නැත්නම් දෙවෙනි පන්තිය කියලා කියන්න පුළුවන් මේ වැටෙන නාම ධර්ම සහ රූප ධර්ම වල හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය වටහා ගැනීම. දෙන්නේක් වශයෙන් තේරුම් ගන්නව පමණක් නෙවෙයි ඒ දෙදෙනා අතර පවතින වූ අන්‍යෝන්‍ය සම්බන්ධතා තේරුම් ගන්න. මේ තේරුම් ගැනීම නිසා වෙන විදිහකට කියනවනම් පවතින ආ වූ සියුම් සෑම සම්බන්ධතාවයක්ම සවිස්තරව තේරුම් ගැනීමට කටයුතු කරන නිසා යෝගාවචරය අවබෝධය නිරීක්ෂණය නැත්නම් මානසිකාරයේ වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට දැක ගන්න බැරි ස්වરૂපයක් ගූඪ භාවයක් গুপ্ত භාවයක් කැළමෙන ඉතාමත්ම සමීපව බැලුවොත් මේක අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වාගේ ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ හේතු සහ ඵල වශයෙන් එකිනෙක සම්බන්ධ වීමේ කිසිම රහසක් නැහැ තියෙන්නේ සංකීර්ණ භාවයක්. ඒ ඒ අතර පවතින ආ වූ විවිධ සම්බන්ධතා. මේ නිසා යෝගාවචරය නීම ධර්ම රසය නැත්නම් ධර්මානුකූල යෙදවීමක් පවත්වනවන යෝගාවචරයාගේ කුතුහලයේ වැඩි කරවන උනන්දුව වැඩි කරවන භාවනා රතිය වැඩි කරවන ස්වરૂපයක් මේ අවස්ථාවේදී පහළ වෙනවා. දකින දකින අරමුණේ එකිනෙකා වශයෙන් සම්බන්ධ වෙන හැටි හිතත් අරමුණත් අරමුණත් හිතත් එහෙම නැත්නම් හිත හිතට අරමුණ අරමුණට වශයෙන් විවිධ සම්බන්ධතා තීරුම් අර ගන්නකොට යෝගාවචරයාගේ මෙනෙහි කරන සෑම වාරයක් පාසා විශේෂයෙන්ම නිවැරදිව මෙනෙහි කරන සෑම වාරයක් පාසා යෝගාවචරයට සැක දුරු වෙන නිසක භාවය ප්‍රකට වෙන අවස්ථාවකටපත් වෙනවා මේ తත්වය දිගින් දිගට දිගින් දිගට පවතින පවතිනට අඳුරු ස්වරූප ලපකලල් සියල්ලම දුර වෙලා හිත බොහෝම ප්‍රභාසර ස්වරූපයකටපත් වෙනවා. දැක ගන්න බැරි සම්බන්ධතා අඩු වෙන්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී මෙතුආකල් නොදන්නා සැකසහිත අඳුරු සහිත ස්ථාන දුරු වෙමින් පැහැදිලි ප්‍රසන්න නිසක තැන් වැඩි වෙනකොට මේකට කියනවා විසුද්ධියක් කියලා. මේක පිරිසිදු වීමක්. මේ පිරිසිදු වීමට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. මෙතුආ කල් සංසාරේ පැවතුනා වූ විවිධ මිත්‍යා මත, ගුඪ මත, গুপ্ত මත වලට ඉඩ දීපු සැක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙන්න පටන් අර ගන්නවා. දුර වෙන්න පටන් අරගෙන මේ නාම රූප ධර්ම අතර සම්බන්ධතාවයක් හැර බාහිරින් නොපෙනෙන අද්භූත ගුඪ බල වේග නැති බව තේරුම් අර ගැනීම නිසා යෝගාවචරයන් තුල මේ අවස්ථාවේ ශ්‍රද්ධාවේ වෙනසක් ඇති වෙනවා. මේ තුවාකල් යෝගාවචරය මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ආරමුණට හරියට හිත නංවන්ට ඕනේ. ඒ විදිහටම දිගින් දිගටම දිගින් දිගටම හිත නංවන්ටත් ඕනේ කියලා ගුරුවරුන් විසින් දෙන්නා වූ උපදේශ මේ තුවාකල් පිළිගත්තේ ගුරු ගෞරවය නිසා ධර්ම ගෞරවය නිසා බාරගත්තේ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් බාරගත්තා. නමුත් Taman වශයෙන් ඒක ප්‍රත්‍යක්ෂයක් තිබුණේ නැහැ. දැන් මේ සැක දුරු වේගන යනකොට තමයි හරියට පිම්බීම මතුවෙනවනම් ඒ පිම්බීමටම හිත එල්ල කිරීමෙන් ඒ වාගේම යම්තාක් පිම්බීම මතුවෙනවනම් ඒ සෑම පිම්බීකටම එකම ගෞරවයෙන් කිසිම ඉන්නේ ඉන්නේ ඉන්නේ සැලකීම අඩු කරලා ගෞරවය අඩු කරන්නේ නැතුව දිගටම සමාන ගෞරවයකින් නැත්නම් ඒකාකාර වීර්යයකින් මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඒ පිම්බීමක ඇත්තා වූ මේ නාම රූප ධර්ම හේතුඵල ධර්ම වැටහෙනකොට එහි යථා වූ தત્ත්වේ පැහැදිලි වෙනකොට පිම්බීම හැකිලිම තුලම තිබුණා වූ තියෙන්න පුළුවන් වූ සැක දුරු ඒ දුරු වෙනකොට Taman වශයෙන් ඕන තැනක ඕන වෙලාවක ඕන අවස්ථාවක අධදක ගන්න පුළුවන් ශක්තියක් මේ නිවැරදි මාර්ගයේ දැක ගන්න පුළුවන් ශක්තිය Taman තුල තහවුරු වෙනකොට අර මෙතුආකල් බාහිරෙන් බාරගෙන තිබුණු ශ්‍රද්ධාව ඇතුළතම මුල් බැහැ ගන්න පටන් ගන්නවා. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මේ නිසා හරියට භාවනාවේ ඊ타මත්ම ගෞරවයෙන් යෙදෙන ඊ타මත්ම වීර්යවන්තව යෙදෙන යෝගාවචරය නබෝ කලකින්න. අර තමන් කලින් පිළිගත්තා වූ ගුරු උපදේශ තමන් වශයෙන්ම අත්දැක ගන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය තුළ කුසල ඡන්දය පහළ වෙනවා. දැන් මේ දුර වෙමින් පවතින සැක විචිකිච්ඡා හිත විසිරී යම් ස්වરૂප වෙනුවට මේ විසිරී යමේ ධර්මතාවය පවා හේතුඵල වශයෙන් සම්බන්ධ වෙනකොට වෙනකොට මේ සම්පූර්ණ කරගන්න පුළුවන් මේ හේතුඵල සම්බන්ධතාවයේ ආත්පසින්ම දැක ගන්නවා කියලා කුසල ඡන්දේ පහළ වෙනවා මෙන්න මේ කුසල ඡන්දේම තමයි යෝගාවචරයට නැවත නැවතත් හිත අරමුණට නංවන්ත වීර්යයක් බවට පත් මේ වීර්යය වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයාගේ සතියේ ඒ වාගේම සමාධියේ ගැඹුරක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මෙනෙහි කරන එක නිවැරදි මෙනෙහි කිරීමක් පාස දැන් යෝගාවචරය හරියට එක ගලක් විදලා හඹ පොකුරක් මේ එකවර බිම දා ගන්නවා වගේ. එක මෙනෙහි කිරීමකින් විශාල ආනිසංස රාශි ලබා ගන්න පටන් අර ගන්නවා. එක පැත්තකින් බලනවා නම් සෑම මෙනෙහි කිරීමක් පාසාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ස්වરૂපය නැත්නම් දුක්ඛ සත්‍ය ප්‍රථමයේ වශයෙන් අවබෝධ කරන ස්වરૂපය දැක ගන්න. දුක්ඛ සත්‍යයේ තියෙන ආත්පස අවබෝධ කරගත යුතු පරිඤ්ඤය ස්වરૂපයක්. දැන් යෝගාවචරයාගේ මෙනෙහි කිරීම හරියට නිවැරදිව අරමුණට එල්ල වෙනව අරමුණු තෝරන්නේ නැහැ. අරමුණට ප්‍රියාප්‍රිය භාව නැහැ. මධ්‍යස්ථ හිතින් මතුවෙන අරමුණට හිත නංවනවා. ප්‍රධාන අරමුණ පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රස්වාසයෙන් එහි හෝ හිතනවනවා. එහෙම නැතිනම් මතුවෙන වේදනාව සාද්දයක්, රූපයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, හිතවිල්ල. මොන දෙයකටෝ හිත කෙලිම නංගනවා. මේ පක්ෂග්‍රාහීත්වයක් නැතුව තේරුමක් බේරුමක් කරන්නේ නැතුව ක්‍රියාත්මක භාවයට ඉඩ නොතබා හිත නැංවීම නිසා මතුවෙන මතුවෙන අරමුණක් පාස නාම රූප දැක ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ විදිහට නාම රූප දැක ගන්න දැක ගන්න යෝගාවචරයගේ හිත හේතුඵල ධර්ම දැක ගන්න ධර්මයට සංසිද්ධියාවක් ඇති වෙනවා. tempat භාවයක් ඇති වෙනවා. මේ විදිහට අරමුණේ පෙර නොදක්කා වූ ආත්පස දැක ගැනීමේ ස්වરૂපයක් ඇති වෙනවා මේකට කියනවා පරිඤ්ඤය භාවය. මතුවෙන අරමුණේ පෙර නොදුටු විදෝ ස්වરૂප දැක ගන්න. මේ විදිහට දැක ගැනීමට නම් අනිවාර්යම යෝගාවචරය අරමුණේදී ප්‍රිය වෙලා බෑ. අරමුණු විසේ අප්‍රිය වෙලා බෑ. ඒ නිසා හිත <clears throat> අප්‍රමාදීව මධ්‍යස්තවම යොදන්න ඕනේ. මෙහි කියන්නේ යෝගාවචරය අර නාම රූප දැක ගන්නට හේතුඵල සම්බන්ධතාවය දැක ගන්න විදිහට යම් ආකාරයකට හිත යොදනවා නම් එතන තෘෂ්ණාව තිබිලා බෑ. සමුදේ සත්‍ය තිබිලා බෑ. ඒ නිසා මෙතනදී මේ කියන්නේ ඉබේම සමුදේ සත්‍ය ප්‍රහාණය සිද්ධ වෙලා අරමුණ හොඳයි කියලා බාරගන්නේ නැහැ. අරමුණ නරකයි කියලා බාරගන්නේ නැහැ. නමුත් මෙතන ධර්ම ස්වરૂපයක් තියෙනවා. මේ සංදේ සත්‍යයේ පෙන්වන්නේ තෘෂ්ණාව වශයෙන්. ඇලීම වශයෙන්, ආසාව වශයෙන්. නමුත් යෝගාවචර දන භාවනාදී මේ ඇලීම, ගැටීම කියන දෙකම අරමුණු වර්ණ ගන්නවා. ප්‍රකෘති ස්වરૂපයේ මෝහා කරනවා. කොහොමද මේ ගැටීම තෘෂ්ණාවක් වෙන්නේ? ගැටීමට හේතුව අපි ගත්තොත් දුක් වේදනාවක් කටුක වේදනාවක් මතුවෙනවා. මේ වේදනාව තියෙන්නේ මේ පරියන්ඛේ මේ ස්වરૂපේ නිසා. යෝගාවචරය ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට වඩා හිටගෙන ඉන්න ඉරියව්වට ආසාවක් ඇති කරනවා. නැත්නම් වෙනස් ඉරියව්වකට ආසාව ඇති කරනවා. ඒ ආසාවේ බැඳෙන නිසා දැන් ඉන්න ඉරියව්වෙන් ඒ කැමැති ඉරියව්වට වෙනස් වීම මෝහයෙන්ම සිද්ධ වෙනවා. ප්‍රමාදයෙන් යුක්තව සිද්ධ වෙනවා. වහවහ සිද්ධ වෙනවා. මෙන්න මේ හේතු වෙන්නේ ඒ ඉරියව්වකට ඇත්තව කැමැත්ත නිසා. ඒ වාගේම කටුක අමිහිරි දර්ශනයක් ඉදිරිපත් වෙච්ච වෙලාවට යෝගාවචරයට ගැටීම පහළ වෙනවා. ඒ මොකද මේ අමිහිරි කටුක දර්ශනය වෙනුවට ප්‍රිය දර්ශනයක් විශේෂයතාව ඇලීම නිසා. මේ විදිහට රූප වේවා ශබ්ද වේවා ගන්ධ වේවා රස වේවා ඒක කටුක වෙන්නේ යෝගාවචරයට වඩා හොඳ දෙයක් ප්‍රාර්ථනා කරන නිසා ඒ ප්‍රාර්ථනාව තිබියදී මේ කටුම දේම නැවත නැවත ඉදිරිපත් වෙනකොට ඒ දේ නොවේවා ඒ දේ විනාශ වේවා කියන ගැටුම පහළ ඒකටත් හේතු වෙන්නේ මූල වෙන්නේ අර ආසාවමයි. ඒ නිසා මෙතන තථාගත සම්මා සම්බුද්ධජානන් වහන්සේගේ වචනේ දක්වන්නේ තෘෂ්ණාව, ඇලීම වශයෙන්. මොකද භාවනා කරන යෝගාවචරයට මේ ඇලීම ගැටීම දෙකම දැක ගන්න පුළුවන්. දෙකටම හේතු වෙන්නේ ඇලීමමයි. ඒ කියන්නේ හරියට නාම රූප ධර්ම තේරෙනවා නම් ඒ වාගේම හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව විස්තර වැටහිගෙන එනවනම් එතන සමුදේ සත්‍ය ප්‍රහාණය සිදු වුණා කියලා ගණන් ගන්න පුළුවන්. මේ විදිහට සමුදේ සත්‍ය ප්‍රහාණ වෙලා ඉඳ විදිහට කියනනම් ආසාවෙන් තොරව එතෙන් ගැටීමෙන් තොරව මුලාවෙන් තොරව හරියට අරමුණට හිත යෙදෙනවා නම් අන්නේ අරමුණේ ඇති යථා ස්වરૂපේ වැටහෙනවා. ඒක යථා ප්‍රකෘති තත්වාකාරයේ වැටහෙනවා. මෙන්න මේ தත්වාකාරයේ වැටහීම නිසාම යෝගාවචරයට ඒකේ මිදීමක් විමුක්තියක් නිරෝධයක් පහළ වෙනවා. ඒ අරමුණත් එක Tamanට වෙහෙසක් බැඳීමක් ගැටීමක් අවශ්‍ය නැහැ. ඒ අරමුණ අරමුණ වශයෙන් කටයුතු කරන Taman දකින්නෙක් විදියට අවබෝධ කරන්නෙක් විදියට නිරීක්ෂණය කරනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය අරමුණේ බැඳීම ඇලීම නැති තාකල් ඒ අරමුණෙන් විමුක්ත වෙනවා. ඒ අරමුණෙන් නිරෝධය ලබනවා. ඒ විදිහට Nirodhe ලබන්නේ මෙතුවා කල් යෝගාවචරයා යම්ම සීලයක පිළිපදලා කටයුතු කරන නිසා. මේ සීලය මත ඉඳගෙන මේ මෙනෙහි කිරීම සිදු කරනකොට ක්ෂණික වශයෙන් සමාධිය සමාධි ශික්ෂාව දිනු වෙන නිසා. මේ සමාධි ශික්ෂාව මත මේ නිවැරදි දර්ශනය පහළ වෙන නිසා වෙන විදිහට කියනවා නම් මෙතුවා කල් වැඩුවා වූ ඒ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා වෙන විදිහට කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් ප්‍රමාණයකට වැඩි නිසා මේ ක්ෂණයේ එල්ල කිරීම නිවැරදි මෙනෙහි කිරීම නිවැරදි මේ කියන විදිහ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග නිරෝධ සත්‍ය, අවසාන වශයෙන් මාර්ග සත්‍යත් తాවකාලිකව සම්පූර්ණයි. මෙතනදී මේ తాවකාලික වයි කියන එක යෝගාවචර හොඳට මතක තියාගන්න ඕනේ. මේකට පොත්පත්වල තදංග නිරෝධයේ වශයෙන් සඳහන් කරනවා. යන්න මොහොතක නිවැරදි වෙල්ල කිරීමක් තියෙනවා නම් නිවැරදි මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ ක්ෂණයේ යෝගාවචරය මිදිලා ඒ ක්ෂණයේ යෝගාවචරය නිරෝධ වෙලා නමුත් ඒක තාම Tamange අතට අහුවෙච්ච බුද්ධියට සින්න වෙච්ච බෝධලයක් වගේ නෙවෙයි ඒක ඒ ක්ෂණයට පමණයි පවතින්නේ මොකද ඊගාවචනයේ මෙනෙහි කිරීම නොවෙන්න ඉඩ තියෙනවා අසතිමත් වෙන්න ඉඩ තියෙනවා වෙන විදිහට කියනවනම් තාම මාර්ග ඥානෙ සම්පූර්ණ වෙලා නැහැ මේ නිසා යෝගාවචරය දැන් කරන්නේ මේ ක්ෂණය දිගට පැවැත්වීමයි. පෙර ක්ෂණයේ යති කරගත්තා වූ සතිය ඊගාව ක්ෂණයේ දක්වාම නොසැලී නොබිඳී පවත්ව. ඇතිුණ යම්ම ක්ෂණික සමාධියක් වෙනවනම් ඒ පෙර ක්ෂණික සමාධිය පසු චිත්තක්ෂණයේ ක්ෂණික සමාධියට නොසැලී නොබිඳී පවත්වනවා. එතකොට ප්‍රඥාවේ වර්ධනය නොසැලී නොබිඳී පවතිනවා. මේ විදිහට දිගට වෙනවනම් යෝගාවචරය තුළින් සිද්ධ වෙන්නේ මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා මේ මාර්ගඥානියත් ක්ෂණ ක්ෂණ වශයෙන් වැඩිවීමක්. ඒ නිසා එක සාර්ථක මෙනෙහි කිරීමක් පාසා දුක්ඛ සත්‍ය වශයෙන් හාත්පස දැන ගැනීම. එපා කිරීම, යැපීම් දුරු කිරීම වශයෙන් සමුදේ සත්‍ය ඉබේම ප්‍රහාණය වීම. තත්වාකාරයෙන් අරමුණ ආબોධ කිරීම කියන නිරෝධේ විමුක්තිය ඒ වගේම මාර්ග ඥානෙ වැඩි මේ විදිහට යෝගාවචරය දිගට කරගෙන යන්නේ අර කලින් කියාපු විදිහට දැන් ශ්‍රද්ධාව පහළ වෙලා තියෙන නිසා මේ විදිහට දිගට කරගෙන යනවනම් භාවිත බහුලීගත ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් පාසා මේ මාර්ගඥානයේ සම්පූර්ණ වීමෙන් පූර්ව භාගය මාර්ග ඥාන අංග සම්පූර්ණ වෙච්චහම මාර්ගඥානයේදී ඒ මාර්ගාංග සම්පූර්ණ වෙනකොට තදංග වශයෙන් මෙතුආකල් අධ්‍යක්ඛා වූ නිරෝධය සමුච්ඡේද වශයෙන්ම ස්ථීර වශයෙන්ම මාර්ග ඥානෙ සාක්ෂාත් කරගන්න. ඒකට යෝගාවචරය දැන් මේ සිද්ධ කරන්නේ කෙටි කාලින වශයෙන් පෙරහුරුවක්. මේ පෙරහුරුව ලබාගත්තට පස්සේ එයින් තමන්ගේ ඇදහිීම තාවුරුව වැඩි කරගත්තට පස්සේ දිගටම පවත්වනවනේ මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් පාස ඒ ඒ ක්ෂණයේ Nirodhe විමුක්තිය අත්දකින්නෙක් බවට පත් වෙනවා. මේ විදිහට යෝගාවචරයාගේ මේ හේතුඵල සම්බන්ධතාවයේ පිළිබඳව ප්‍රවීණ භාවය ඒ වගේම කුසලතාවය වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයා Taman තුලම විශ්වාසය ඇති කර ගන්නවා පැහැදිලි තහවුරුවක් ඇති කරගන්න යෝගාවචරයක් බාටපත් වෙනවා ඒ වුණත් මේ තක්වාම ඒ කියන්නේ නාම රූප වශයෙන් සප්පච්චිනත හේතුඵල වශයෙන් අවබෝධ කරගත්තත් මේ තාම සිද්ධ වෙන්නේ යෝගාවචරය තුල විපස්සනා ඥාන සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම. මේ පසුබිම හොඳට මේ විදිහට වැඩෙනවනම් යෝගාවචරයට හේතුඵල සම්බන්ධතාවයක් වැටෙනවනම් ඒ වෙනකොට යෝගාවචරයට හොඳට හැම නාම ධර්මයක්ම නැත්නම් නාම සංතතියක්ම රූප සංතතියක්ම එහිම ඇත්තා වූ හේතු වශයෙන් සම්බන්ධ වෙන කාරණා සම්පතියක්ම පහළ වශයෙන් සම්බන්ධ වෙන කාරණා සම්පතියක්ම සෑම දෙයක්ම ඊටාම වේගේ විනාශ වෙමින් පවතිනා වූ සම්පති බවට වැටෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් Taman ඊටාමත්ම දුරින් ස්ථීරව පිහිටි තිබෙන දෙයක් වගේ මෙතුආකල් අරගෙන තිබුණු මේ පින්දීම නැත්නම් ආස්වාසය නැත්නම් හැකිලිම නැත්නම් ප්‍රස්වාසය ඊටාමත්ව සමීපව බලනකොට ඒ තුල වැඩ රාජකාරී රාශියක් ක්‍රියා රාශියක් වැටේ. ඒ ක්‍රියා රාශිය තුල ඊටාමත්ම හිත සංසිඳියාවටපත් වෙනකොට ඒ ක්‍රියා රාශිය වෙනස් වෙනස් වෙන සෑම අවස්ථාවක් පාසාම හිත නාම ධර්ම ධර්ම සංතතියක් වෙනස් වෙන්න පුළුවන් ස්වરૂපයක් අලුතින් අලුතින් පහළ වෙන ස්වરૂපයක් දැක ගන්න. මේ විදිහට මේවා හේතුඵල වශයෙන් දකින්නට යෝගාවචරය එකක් ගුලියක් ඝණයක් රාශියක් විදිහට දැකගත්තා වූ පින්බීම තුල විශාල ධර්මතා වැඩ කරන ආකාරය දැක ගන්න. මේ නිසා මේ තුල පවතින ප්‍රවාහය. දිගේට ගලන ගැල්මක්, එක හැල්මේ ගලන ගැල්මක්. නමුත් මේ අතර හරියට නියත සම්බන්ධතා පවතිනවා. ධර්මතා පවතිනවා. මේ විදිහට දිගට බලාගෙන යනකොට යෝගාවචරයට සෑම නිවැරදි මෙනෙහි කිරීමක් පාසා මේ සන්තතිය ටිකක් උකහා ගන්නට දැක ගන්න පුළුවන් ස්වරූපයටපත් වෙනවා. මේ විදිහටපත් වෙනකොට යෝගාවචරය යාන්තමට විපස්සනා අංකුර යෝගාවචර ඉහිතේ වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රථම වාසයෙන්ම මේ අනිත්‍ය ස්වરૂපය හොඳට හිත යොදලා බලන්න බලන්න සෑම දෙයක්ම බිඳ බිඳ විනිවිදමින් ඇතුළට යන්න යන්න මේ අනිත්‍ය ස්වરૂපය වැටෙන්න පටන් අර ගන්නවා. මේ වැටහීම ඉතාමත්ම දියුණු වේගෙන එනකොට නැත්නම් යෝගාවචරය හොඳට මෙනෙහි කිරීම වීර්යවන්තව කරගෙන යනකොට භාවනාවේ ලොකු ජවාධික වීමක් වේගය කැවීමක් කස කැවීමක් සිද්ධ වෙනවා මේ අවස්ථාවේදී සමහර යෝගාවචරය ටිකක් ඇති ගන්න ස්වරූපයටපත් වෙනවා ඒ මොකද වෙනදා පිම්බීම නැත්නම් ආස්වාසයට හිත යොදන්න සෑහෙන වෙලාවක් ඒ දෙක එකිනෙකට අල්ලාගෙන හරියට දෙපැත්තට දුවන දෙන්නේ එකිනෙකට පුරුද්දන්ඩ හදනවා වගේ. මෙහෙතගෙන වෙනවා. ව්‍යායාම කරන්නට වෙනවා. ඒ ව්‍යායාම කරමින් ඉඳලා තමයි මේ පිම්බීමක් පිම්බීම වෙලාවෙදී මෙනෙහි කරගන්නේ. හැකිලීමක් හැකිලෙන වෙලාවෙදී මෙනෙහි කරගෙන තරණ දකින්න. නමුත් දැන් යෝග අවතරය වාඩි වෙච්ච තැනින්ම ඉබේම වගේ. ඒ කියන්නේ හොඳට සතිමත් යෝග අවතරයට මේ පිම්බීමට හිත යනවා. හැකිලීමට හිත යනවා. නමුත් මේ ගිය ගමන්නේ ඒක ඊ타මත්ම මධ්‍යස්ථ ප්‍රමාණයේ පිම්බීමක් හැකිලීමක් නැත්නම් ආස්වාස ප්‍රස්වාසයක් නමුත් ඒ තුල විශාල වැඩ කාර්යකාරී විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. වැඩි වැඩියෙන් බලන්න බලන්න මේ යත්තා වූ වැඩ රාජකාරී නැත්නම් ක්‍රියා රාශිය දැක ගන්න පුළුවන්. මේ රාශිය දකිමින්ම දකිමින්ම මේ තුලටම බැස ගන්නට යෝගාවචරය උනන්දු වුණොත් ඒ යෝගාවචරයගේ භාවනා ක්‍රම ඉතාමත්ම ශීඝ්‍රයෙන් වේගෙන් දියුණු වෙනවා. යම් වෙලාවට යෝගාවචරය දැන් මගේ සතිය බිඳිලාද දැන් පිම්බීමේ නැත්නම් හැකිලීමේ වෙනස්කම් දැක ගන්න බෑ දිගටම පවතින ප්‍රවාහයක් පමණයි ඉස්සර විතර වගේ උත්සාහ කරන්න ඕනෙත් නෑ ඉබේම හිත අරමුණට යෙදෙනවා ඒ නිසා මෙතන මොකක් හරි වැරදිලා තියනවාද දැන් හිත සමහරලාට ගිඩි ගිඩි ගිඩි ගිඩි ගාලා සද්ද වෙන වේගවත් වෙන ස්වරූපයකට වැටෙනවා අරමුණ තුලටත් බහ ගන්නකොට විශාල ශක්ති විශාල වේග වැඩ කරන බවට පත් වෙනවා මේ නිසා යෝගාවචර සමහර විටක මේ අවස්ථාවේදී කලකොල වෙනවා. මේ මොකද හිත යොදපු ගමන් මේ දේවල් වැඩි වෙලා පේනවා. ඊට හොඳම නිදර්ශනය තමයි තමගේ කයේ මතුවෙන වේදනා. භාවනා යම්කිසි ප්‍රමාණයකට දියුණු වේගෙන එනකොට යෝගාවචරයට විශාල වශයෙන් මේ කායික වේදනා මතුවෙන්න පටන් ගන්නවා. නුකෝණ යෝගාවචරයන් අධ්‍යක්ෂයෙන් රහිත යෝගාවචරණක චිත්ත පීඩාවක් වඩපත් කරගන්නවා. වෙනද වගේ නෙවෙයි දැන් කයේ වේදනාව වැඩි කයේ සංවේදීතාවය වැඩි බොහෝම ඉක්මනට කොන්දේ අමාරු පටන් ගන්නකොටම වැටෙනවා ධනිය අමාරු පටන් ගන්නකොටම වැටෙනවා මේ නිසා යෝගාවචරයට පේන්නේ වේදනා රාශියක් නමුත් යෝගාවචරය හොඳට නියම ක්‍රමයට සලකලා බැලුවොත් ඒ වේදනාව විඳින්න පුළුවන් ස්වરૂපී දිනුවක් වෙනවා Tamante ඒක අවශ්‍ය නම් චිත්ත පීඩාව බාටපත් කරගන්න පුළුවන් චෛතසික වේදනාව බාටපත් කරගන්න පුළුවන් නමුත් අවශ්‍ය නම් ඒක කායික වේදනාවක් වශයෙන්ම අරමුණ කරගෙන විපස්සනාට නම් ගන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය ඒ ලැබෙන ඊට ප්‍රස්තාවේ නැත්නම් මේ හිතේ අධික කාර්යක්ෂමතාවය තුළ මතුවෙන සෑම අරමුණක්ම හොඳට සවිස්තර වෙන විදිහට විනිවිද බහින විදිහට අරමුණ හොඳට අල්ලාගෙන අරමුණටම එල්ල කරමින් දිගින් දිගට මානසිකාරය පවත්වන යෝගාවචරයාගේ අර මෙතුවා කල්තිගුණෝ සමූහ වශයෙන් ගත්ත දේවල් රාශි වශයෙන් ගත්ත දේවල් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බින්දෙන ස්වරූපයටපත් වෙනවා මේ අවස්ථාවේදී මේ අවස්ථාවට එන කම්ම යෝගාවචරය තුර දැඩි වශයෙන් මේ ආත්ම සංඥාව නැත්නම් මේ ඝන සංඥා ආදී දේවල් බලපවත් ඒ නිසා මෙතුවා කල්මේ පූර්ව භාග වශයෙන් දිනු කරපු ඥාන බාහිරේ තිබුණ ඥාන නැත්නම් මතු පිටින් දැකගත් ඥාන ඒ දිගටම යෝගාවචරය හරියටම නිවැරදි එල්ලයක් අඛණ්ඩ වීර්යය දිගට පවත්වනවා නම් ක්‍රමක්‍රමයෙන් දැන් මතුවෙන මතුවෙන අරමුණක් පාස ගැඹුරක් ඒ ගැඹුර තුලත් අර මතුපිටින් දැකපු දෙයම ඊටාම සවිස්තරව දැක ගන්න පුළුවන් මේ අවස්ථාවට එනකොට යෝගාවචරයට නාම ධර්ම වේවා රූප ධර්ම වේවා හේතු ධර්ම වේවා ඵල ධර්ම වේවා වේගයෙන් ඇති වෙන ස්වરૂපේ වේගයෙන් නැති වෙන ස්වරූප කියලා වේගවත් භාවයේ වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වේගවත් භාවයේ උද්‍යප්පේ ඥාන මට්ටමටපත් වෙනවා නම් යෝගාවචරයට අර මිතුවා කල්පිනු ඝන සංඥා බිඳීම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඊට එන්න කලින් යෝගාවචරය අර අංකුර වශයෙන් යාන්තමට මොහොදු වෙන විපස්සනා මට්ටමටපත් වීම උනත් යෝගාවචර ජීවිතයේ ඊටාම වටින සංදිස්ථානයක්. මේ අවස්ථාව යෝගාවචරයට තමන්ගේ මුළු ජීවිතේ පුරාම පිරිහියා නොදී පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට සහතිකයක් ලැබෙනව කවදාකවත් මේ භවයෙන් පස්සේ දුක්ගතියක පායක උපදින්නේ නැහැ. මේ යෝගාවචරයට සුගති සුගතිගාමි භවයක් ලැබෙන බවට සහතික වෙනවා. නමුත් ඒක මුළු භවයේ පුරාම පවතින දෙයක් නෙවෙයි මීළඟ භවයේ දක්වා පමණයි. මහබෝසතාණන් වහන්සේලා වාගේ මේ සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගන්නට උත්සාහ කරන මහා පුරුෂයන් වහන්සේලා කවදාකවත් මේ වගේ මට්ටමක නතර වෙන්නේ නැහැ. ඒ මොකද මේන් සාහිතිකයක් ලබා දෙන්නේ සැකරහිත ස්වරූපෙන් සාහිතිකයක් ලබා දෙන්නේ ඊළඟ භවයේ දක්වා පමණයි. ඊළඟ භවයේදී යම් විදිහකට යෝගාවචරය නැවතත් භාවනා නොකර දුස්චරිත තත්ත්වයටපත් වුණොත් මේ සීලෙ පිළියෙන්ට ඉඳ තියෙනවා. මේ සමාධිය පිළියෙන්ට ඉඳ තියෙනවා. මේ භාවනාව ප්‍රඥාව පිළියෙන්ට ඉඳ තියෙනවා ඒ නිසා මෙතනදී නතර වෙන්නේ නැහැ මේ වගේ හොඳ අදිෂ්ඨාන පූර්වක මහා පුරුෂයෝ ඒ නිසා යෝගාවචරත් මේ අවස්ථාවේදී තේරුම් ගන්න ඕනේ එක භවයක් නැත්නම් ඊළඟ ආත්මය සඳහා නම් මේ தત્ත්වයේ සෑයින සහතිකයක් රක්ෂණයක් ලබා දෙනවා. නමුත් මේ தત્ත්වේ මරණාන්තය දක්වාම පැවතිය යුතුයි. යම් වෙලාවක මේ தત્ත්වයෙන් පිළිහුණොත් ඒ යෝගාවචරයට කායජොත්තරිත සිදුවෙන தත්වෙටම පිරියෙන්ට ඉඳී තියෙනවා. වචී දුස්චරිත සිද්ධ වෙන தත්වෙටම පිරියෙන්ට ඉඳී තියෙනවා. ඒ නිසා යෝගාවචරගේ සීලයෙන් පිරිහුණොත් අපාගාමී වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ தත්වයේ Taman විදින්නා වූයේ ශ්‍රද්ධාදී ධර්ම හොඳට තේරුම් අරගෙන වඩ වඩා තුනන් වෙලා මේට වඩා සහතික මේට වඩා තහවුරු විපස්සනා ඥාන ස්ථීර ඥාන පහල කර ගැනීම සඳහා ඉදිරියට කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට අර කලින් සඳහන් කළ විදිහට සෑම නාම රූප ධර්ම වලම පවතිනා වූ ඇතිවීම නැතිවීම වේගය යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා. මේ අවස්ථාවේදී යෝගාවචර මූල සංතාගෙම මේ ස්වરૂපය ආත්පසින් අත්දකින්න. මේ අත්දකින්න වෙලාවේදී අර කියන විදිහට යෝගාවචරයේ භාවනාවේ ජවයේ වේගය වැඩි වෙනවා යෝගාවචරයේ හිතේ ප්‍රභාස්වරය වැඩි වෙනවා යෝගාවචරයේ මුළු ශරීරය පුරාම පැතිරිච්ච ප්‍රීතියක් ප්‍රසාද ජනක ස්වරූපයක් ඇති වෙනවා ඒක සාමාන්‍ය ලෞකික උපමාවක් හැටියට සඳහන් කරනවා නම් හොඳට පදම හරිය රසමසවුලක් වළඳන වෙලාවක් වගේ. ඒකේ අසවල් දේ අඩුයි කියන්න බෑ. ඒක හාත්පසින්ම Tamanට තමන්ගේ භූමිතේ ගත කළ යම් තාක් හිත මිත්‍ර සංඛ්‍යාවක් වුණා නම් ගුරු දෙමව්පිය ගෞරවණීය පිරිසක් වුණා නම් ඒ අත්තන්ටත් මේ සැපය මේ රසමසවුල දීලා හදා බෙදා ගන්න තියෙන ආසාවක් පහළ වෙනවා. ඒ වගේම තමයි භාවනා කිරීමෙන් මේ තමන් ලැබුවා වූ මේ විඳ ගන්න පුළුවන් රත්තියක් වශයෙන් ලබ ගන්න පුළුවන් මේ ස්වરૂපය කාත් කවුරු සමග හදා බෙදා ගන්නට ආසාවක් පහළ වෙනවා. මේ නිසා මේ යෝගාවචරය මෙතුවා සංසාරේ තිබුණා වූ ඒකාම රතිය හා සංසන්දනය කරන්න පුළුවන් භාවනා රතිය. निराமிස රතියක් ඉතිවිහිඳ පටන් අරගන්න. මේ දෙකම ආස්වාද ලැබිය හැකි දේවල්. කාම රතිය, කාම ලෝකයට ආව ස්වરૂපයත් මේ අමාන මේ භාවනා වශයෙන් ලැබෙන निराமிස රතියත් දෙකම ආස්වාද ලබ ගන්න පුළුවන්. නමුත් අනන්ත අප්‍රමාණ මිනිස්යන්ගේ මේ බුද්ධෝත්පාද කාලයේ ඉපදුනා නමුත් 100න් කීයෙන් කී දෙනාටද නැත්නම් ලක්ෂයෙන් කීයෙන් කී දෙනාටද මේ විදිහේ අමානුෂික නැත්නම් අවේ නිර්ාමිෂ සැපයක් විඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද ඒ අත්ෝ මේ විදිහට මේ යෝගාවචක පිටසක් වාගේ තමන්ගේ හිත ශික්ෂණයක් දිගේ ඊටාම ඉවසිල්ලෙන් ඊටාම සාන්ත විදිහට ඊටාම උපේක්ෂාවෙන් යොදවන්න තරම් අශ්‍යතිලක් නැහැ. එයත් වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එයත් ප්‍රතිඵල විශේෂ වේගෙන් දුවනවා. ඒ නිසා කවදාකවත් මේ කාම සැප ඉක්මවා ගන්න ලැබෙන්නේ නැහැ. මුද්දුත්‍රාජානන් වහන්සේ සඳහන් කරනවා ශුඤ්ඤාගාරං පවිත්තස්ස සම්පතිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති. අසංසං උදයබ්බය. යම් කිසි කෙනෙක් උද්‍යප්පේ ඥාන මට්ටමට හිත දියුණු කරගත්ත කෙනෙක් නම් ඒ බුද්ධලගේ ස්වરૂපයක් පවතිනවා සන්තාකාරම් පවිත්තස්ස. ඒ සාන්ත නිසසල පැත්තකට නැත්නම් ශුන්‍යාකාර ශුන්‍යාකාරයක් වෙන ස්වરૂපේ. ඒ බුද්ධලයාර මිතුආකල් විවිධාකාර විදිහට ඇහෙන් විවිධ රූප දැක ගැනීමේ සටනක යෙදී සිටින මේ කාම ලෝකයෙන් ටිකකට විස්රාම ගන්නවා. නානා ප්‍රකාර සද්දාහමි ඒක සැපයක් වශයෙන් එකිනෙකා උන්නුම් පරයා දුවන මේ කාම ලෝකේ විස්වාම ගන්න. ඒ වගේම තමයි රස හොයනේ. ඒ වගේම තමයි ගන්ධ හොයනේ. ඒ වගේම තමයි පහස හොයනේ. ඒ වගේ තමයි විවිධ හිතිවිලි, වල්මත් හිතිවිලි දිගේ එකිනෙකා පරෙමි. ඒ වගේ කලබල ස්වරූප, වික්ෂිප්ත ස්වරූප, කුතුහල ජනක ස්වරූපේ උච්චතර අවස්ථාවට යන්න ලෝකේ දඟලනවා. නමුත් මේ උද්‍යප්පේ ඥාන මට්ටමට කිට්ටු වෙන යෝගාවචරයට ශුන්‍යාගාරය තමයි හැපෙන්නේ. මේ ශුන්‍යාගාරේ විවිධාකාර රූපනේ නැත්නම් රූපාදී. විවිධාකාර ශබ්දනේ නැත්නම් තියෙන ශබ්ද ප්‍රමාණය අඩුයි. ඒ වගේම රස, ගන්ධ, ස්පර්ශ, හිතවිලි ආදී. අන්නේ වැනි ශුන්‍යාගාරම් පවිත්තස්ස සන්ත චිත්තස්ස භික්ඛුනෝ. ඒ සාන්ත හිතක් ඇති භික්ෂුවක් වෙන්න ඕනේ ශුන්‍යාගාරයට ඇලෙන්න. එහෙම නැතුව කවදාකවත් මේ ගිහි සැප ප්‍රාර්ථනා කරන කාම සැප විචේ තමන්ගේ විවිධාකාර ඉහි මෙහෙයුම් යදවුම් තියෙන කෙනෙකුට ශූන්‍යාගාරයේ හිරගෙදරක් බවට පත් වෙනවා. වෙහෙසක් බවට පත් වෙනවා. අප්‍රිය ස්ථානයක් බවට පත් වෙනවා. නමුත් මේ උද්‍යප්පේ ඥාන මට්ටම තරම් දියුණු කරගන්න හිතක් ඇති සාන්ත හිතක් ඇති භික්ෂුව කියලා කියන්නේ මේ ශූන්‍යාගාරය සමග හොඳට පැහැෙන ස්වරූපයක්. මෙතන සාන්ත චිත්තස්ස බික්කුණෝ කියනකොට ගියත් හිතන්න පුළුවන් මේක ඒකාන්තයෙන්ම පැවිදි සුඛයක් කියලා. නමුත් බුදුජානන් වහන්සේ භික්ෂුව වශයෙන් සඳහන් කරන්නේ සංසාරේ බය දක්න එයින් ගැලවීමට කටයුතු කරන ඕනම කෙනෙකුට සූත්‍රාන්ත ක්‍රමයේ බුදුජානන් වහන්සේ භික්ෂුව කියලා කියනවා. සංසාරේ බය දක්නා කෙනා. ඒ බය දැක්කට තැති ගැල්ල දුවනවා නෙවෙයි එයින් ගැලවීමට කටයුතු කරනවා. ඒ නිසා මේ කියන විදිහට උපසම්පදා සීලයක පිළිපියා හෝ සාමනීය සීලයක පිළිපියා හෝ එහෙම නැත්නම් දස සීල් මෑණි සීලයක පිළිපියා හෝ ඒ භික්ෂුවම. එහෙම නැත්නම් උපාසක උපාසිකා ස්වරූපිත පිළිපියා හෝ ඒ භික්ෂුවමයි. නමුත් වැදගත් වෙන්නේ සන්ත චිත්ත. ඒ පුද්ගලයාගේ සාන්ත හිතක් පවතිනවා. ඒ සාන්ත හිත කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ක්ෂණික වශයෙන් පහළ වෙන්නා වූ සමාධිය. විශාසනා යෝගාවචරයක් නම් කන වශයෙන් පහළ වෙන සමාධිය. මෙන්න මේ සමාධියක් සහිත පුද්ගලයා මේ ශුන්‍යාගාරයකට පිවිසුනා නම් ඒ පුද්ගලයාට මේ විපස්සනා ඥාන පටන් ගන්න උද්‍යප්පේ ඥාන මට්ටමට එනකොට අමානුෂී රති හෝති රතියක් පහළ වෙනවා ඒ රතිය මනුෂ්‍යත්වයේ ඉක්මවන දේවත්වයේ ඉක්මවන රතියක් ඇති වෙනවා ඒ මොකද මතුවෙන ඕනෙම අරමුණක් මතේ ධර්ම රසය පහළ වෙන්න පටන් ගන්නවා. ධර්ම ඕජාවෙන් හාත්පස තමංගේ ශරීරයේ දෙවෙනකොට පුදුමාකාර රතියක් අමානුෂික වූ රතියක් පහළ වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි කාත් කවුරු සමග හදා බෙදා ගන්න හිතෙන්නේ. අන්න ඒ වෙනකොට යෝගාවචරය මිතුආකල් අදහගෙන හිටියානම් මේ ගුරුවරු කියන දේ ඇත්තයි මේ ධර්ම වල පවතින නෛර්යානික ස්වરૂපයක් කියලා දැන් මේ ඇදහිීමේ ස්වරූපයේ ඉක්මවලා අත් දක්න ස්වරූපයටපත් වෙනවා ඒ නිසා යෝගාවචරගේ ඕකප්පන ශ්‍රද්ධාව ඊටාත්ම තියුණු තියුණු පත්තටපත් වෙනවා හොඳට කැපී පෙනෙන මට්ටමකටපත් වෙනවා ඒ වාගේම යෝගාවචරගේ කුසල ඡන්දය මේ දේ තව ඉදිරියට කරන්න ඕනේ මේ ලැබිච්ච අවස්ථාවෙන් තව තවත් කුසල ඡන්දයෙන් ඉදිරියට යන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ නිසාම වීරිය මේ විදිහට ඡන්දය ශ්‍රද්ධා ඡන්ද දෙක නිසා පරියන්කේදී වීර්යය පහළ වෙච්චාම යෝගාවචරයට දිගට සතිය පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ සතිය නිසා ආර්ථිකුණ සමාධිය පෙරක්ෂණයෙන් ඊගාවචණයට ඊගාවචණයෙන් ඊගාවචණයට විදිහට අඛණ්ඩව පවතී. මේ පැවතීම නිසා යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණක් ධාමත්ම සවිස්තරව සම්පූර්ණ ආත්පස විස්තර සහිතව දකින්නට සෑම අනු කුඩා විස්තරයක් මේ වහ වහ ඇති වෙන වහ වහ නැති වෙන ස්වරූපේ දැක ගන්න. මේ නිසා යෝගාවචරයට මෙතුආකල් නොතිවිච්ච පුදුම ධර්මයේ සම්බන්ධතාවයක් නැත්නම් ධර්මයේ Tamange సంతාණේ සමග එකතු වෙන ස්වරූපයක් එකම ක්ෂණයක්වත් නොගිලිහි යන ස්වරූපයක් දකින දකින්නේ ඇහෙන ඇහෙනදී ආග්‍රහණය කරන රස බලන ස්පර්ශ කරන හිත තෙන හිතවිල්ලක් පාස මෙන්න මේ රතියට උරුමේ ඇති මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී මේ කාම ලෝකයට ආව රතියත් මේ අමානුෂික අවේදිත නැත්තම් නිර්ාමික රතියත් අත්දකින්නකොට ඒ යෝගාවචරය manussත්වයේ ඊටාම ඉහළ මට්ටමකට පාප් වෙනවා මෙන්න මේ අමානුෂික රතිය ඇත්ත වශයෙන්ම මිනිස්සෙගේ සભ્યත්වය මේ මනුස්සයා කොච්චර දියුණුද කියලා බලාගන්න හොඳ මින්මක් බවටපත් වෙනවා. බොහෝ දෙනා මෙවැනි හැඟීමක්වත් මෙවැනි සාංකාවක්වත් නොදැන කාම සැපයෙම නැත්නම් කාම සැපයෙන්ම පටන් ගන්න. කාම සැපයෙහිම ගැලියක්. කාම සැපෙහිම ජීවිතය මාර කරනවා. ඒ පුද්ගලයාට කොච්චර උතුම් මට්ටමට කාම සැපේ දිගේ යන්න ගියත් අපි කිව්වොත් ධනියාතින් නැත්නම් නම්බුනාමාතින් රුව ලස්සනාතින් නැත්නම් ආයුෂාතින් වෙන මොන්නම ක්‍රමයකට හෝ වේවා. ඒ කාම සැප ලැබුවට ඒ පුද්ගලයා ඒ සමග සංසන්දනය කළ යුත්තා වූ මේ අමානුෂික රතිය මේ අවේදිත සුඛය අපදාකවත් විඳින්න නැති නිසා ඒ පුද්ගලයා එක ඇහක් ඇති පුද්ගලෙක් වාගේ. යාත් බෑ ගැඹුරක් දැක ගන්න. අන්ධ පුද්ගලෙක් එක බලනකොට නම් හොඳයි. මොකද කාම ලෝකයේ ජය ගන්න පුළුවන් ස්වරූපේ තියෙනවා. නමුත් අපි දන්නා හොඳට තනි ඇහැ ඇති එකනාට රූප පෙන්වන්නට ගැඹුර පේන්නේ. එක ඇහක් අරගෙන අරගෙන බැලුවොත් මේ නිසා මිනිස්සු ගමන වැනෙන සුළුයි. ඒ මොකද රූප පෙන්වනට රූප අතර තියෙන මට්ටම් ගැඹුරු පේන්නේ නැහැ. ඇස් දෙක තියෙනකොට තමයි මේ ගැඹුරු මැන ගන්න පුළුවන්. මේ ගැඹුරු මනින්නේ මොකද්ද? මේ රතියින් අතර කාම රතියේ නැත්නම් ලෞකික සැප අතර මේ අවේ නිරාමිෂ සැපය සංසන්දනය කරනකොට මේ අමානුෂ රතිය සංසන්දනය කරනකොට ඒ පුද්ගලයා මෝරච්ච කෙනෙක් බවට පත් වෙනවා. අත්දැකීම් සහිත පුද්ගලයෙක් රසඳින්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට මෙන්න මේ කාම සම්පatti හොඳයි. මෙන්න මේ කාම සම්පatti නරකයි. මේ හොඳ ජීවන මාර්ගයක් මේක නරක ජීවන මාර්ගයක් මේක සම්්‍යක්ය මේක මිත්‍යාය කියලා තේරුම් කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. වෙන විදියකට කියනවා නම් මහත්ම ගති අතින් මේ ඍචි භාවයටපත් වෙනවා. සભ્યත්වයක් අතින් මේ ඍචි සූරයටපත් වෙනවා. ඒ නිසා මිනිසයා කොච්චර දියුණුද කොච්චර පරිණාමය වෙලා තියෙනවද? ශිෂ්ටාචාරයකටපත් වෙලා තියෙනවද කියලා බලන්න නම් මෙන්න මේ සැප දෙකම අත්දකලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අවාසනාවට වාගේ බාහිර ලෝකේ එවැනි ඇත්තු පසුබාන මේ තනි සැප කාම සැප යෙීමේ අන්තවාදීව වැටි සිටින ඇත්තෝ ප්‍රධාන තැන අරගෙන කටයුතු කරන නිසා ලෝකයේ මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් පවතිනවා. නමුත් සාන්ත චිත්තස්ස භික්ඛුනෝ සාන්ත හිතක් ඇති භික්ෂූන් වහන්සේ ශූන්‍යාගාරයක් හොයනවා එවැනි සංකීර්ණ එවැනි හෝදලා පිරිසුදු කරගන්න බැරි විදිහේ ජාලයකින් වෙන් වෙන්න අවශ්‍ය නිසා අන්නේ එවැනි යෝගාවචරයකට නැත්නම් භික්ෂුවකට මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හරියට එකලස් වෙච්ච වෙලාවට බුදුන්පත් වෙච්ච වෙලාවට මේ දකින දකින අරමුණේ මේ ඇතිවීම නැතිවීම ස්වરૂපේ තාමත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මේ සාන්ත ස්වરૂපේපත් වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ සඳහන් කරනවා යෝචේ වස්ස සතං යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයප්පය යම් පුරුෂයෙක් මේ ලෝකේ මේ උද්‍යප්පේ ඥානය දැක ගන්න නැතුව අවුරුදු 100ක් ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ දීර්ඝාෂය වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා පොහසතෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. වර්ණවත් කෙනෙක් වෙන්න පුළුවන්. කුලවත් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකාහං ජීවිතං තේයෝ පස්සත්තං උබේ උද්‍යප්පේ. එවැනි මුළු අවුරුදු 100ක මුළු ජීවිතයට වඩා මේ උද්‍යප්පේ ඥානය දැක ගන්නා වූ එක දවසක් නැත්නම් එවැනි යෝගාවචරයේ එක දවසක් අර අවුරුදු 100ක ජීවිතයට වැඩිය වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ විසම ලෝකේ ලෝකයේ තියෙන తত্ত্বය පැහැදිලි කරලා පෙන්නනවා. ඒ පැහැදිලි කරලා පෙන්නන්නේ මොකද්ද? මේ මේ උද්‍යපේ ඥාන අවස්ථාවේ ඇත්තා වූ ගැඹුර. ඒක කිට්ටු වෙනවා නම් ඒ පැත්තට යනවා නම් කොච්චරනම් යෝගාවචරයක ආරක්ෂා කළ යුතුද? කොච්චරනම් යෝගාවචරයයකට අනුග්‍රහ දැක්විය යුතුද? මේ අනුග්‍රහ දැක්වෙන වේලාවේදී යෝගාවචරයට ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් තමයි ලැබෙන්නේ. යොදන නිවැරදි සාර්ථක සෑම මෙනෙහි කිරීමක් පාසාම මානසිකාර්යය පවත්වන මොහොතක් පාසාම මේ උද්‍යප්පේ ඥානෙට අයිති ලබනවා. නමුත් යම් වෙලාවක මෙනෙහි කිරීම දුර්වල වුණා නම් හිත වෙනාතකට වැටි ගත්තන මේ සිඳී යනවා. ඒ නිසා තමයි මත් යෝගාවචරය මේ ඉතින් අපේ ඥාන මට්ටමේදී පවා ලැබගන්නේ తాවකාලික. නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් මේ නිසා විශාල වශයෙන් යෝගාවචරය නිත්‍ය භාවය. යම් ලෝකේ පැවතුනා නම් නිත්‍ය සංඥාවක් අනේ නිත්‍ය සංඥාව දී කරහන් පටන් ගන්නවා. නමුත් එයින් ගැඹුරට ඇත්තා වූ අනිකුත් සංඥා තවමත් ඉතුරුව පවතිනවා. වෙන විදිහට කියනවා නම් උණු කරගෙන යනකොට අර වට පිට තට්ටුව කුණු වෙන්න පටන් ගත්තා වගේ. මේ විදිහට යෝගාවචරයා තරුණ උද්‍යප්පේ ඥානයේ අවස්ථාවේදී උද්වේග කර අවස්ථාවකටපත් වෙනවා. ඒපත් වෙලා එයින් දියුණුවටපත් වෙනකොට යම් කිසි ප්‍රමාණයකදී මේ උද්‍යප්පේ ඥානයේ මෝරලා ගිහිල්ලා යෝගාවචරයාගේ විපස්සනා උපක්ලේශ දුරු කරලා මේ ප්‍රීතිය ආදී දේවල් වලින් මත් වෙන්නේ නැතුව නියම මාර්ගයේ හරියට තේරුම් ගන්න ඉදිරියට යන්න ගියොත් ඒ යෝගාවචරයට ඊගාවට මේ අනිත්‍ය භාවය වැටුණා වගේම මිතුආකල් පැවතුනා වූ සුඛ සංඥාව මේ අසවල් දේට වැඩි අසවල් දේ සුඛයි මේ දේ තිබුණ නිසා මට දුක මෙන්න මේ දේ ලැබුණා නම් සුඛයි කියලා මේ වරදොල තේරුම් ගන්න මේ ජීවිතයත් ආවමයි පටලවිද ස්වરૂපේ වැටෙනවා භංග ඥානයටපත් ඒ කියන්නේ විපස්සනායි බොහෝම මෝරච්ච ස්වરૂපයක් එතනින් එහාට දිගට භාවනාව යනවනම් යෝගාවචරයට වැටෙනවා මිතුආකල් මේ නිත්‍ය භාවයේ සුඛ භාවයේ අල්ලා බදාගත් ආත්ම ස්වરૂපයක් තිබුණා. නමුත් දැන් යෝගාවචර හොඳට වැටහෙනවා මේ අනිත්‍ය භාවය හෝ මේ දුක්ඛ ස්වરૂපය තමන් කැමති වුණාට පටන් ගන්න බෑ. තමන් කැමති වුණාට නතර කරන්න බෑ. තමන් කැමති වුණාට වැඩි කරන්න බෑ. තමන් කැමති වුණාට අඩු කරන්න බෑ. ඒ විදිහේ තමන්ට පාලන ශක්තියක් නැහැ. ආණ්ඩුපත්තු කරන්න පුළුවන් ස්වරූපයක් නැහැ. අධිකාරියක් නැහැ. පුළුවන් එකම දේ තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කර මාර්ගයේ හරියට නිවැරදිව දෙන උපදෙස් තියා බලලා මේ தত্ত্বය වටහා ගැනීම. මේ தত্ত্বය දැක ගැනීම. ඒකට කියනවා විපස්සනා කියලා. ඒ විශේෂ පස්සනාව ඇති කර ගන්නට නම් මේ කියන විදිහට යෝගාවචරයට ආත්ම ක්‍රමානුකූලව මේ ධර්ම ස්වરૂප තේරුම් ගන්නවා. මේ නිසා යෝගාවචරය මුල් කාලේ භාවනාව පටන් ගන්න ආධුනික කාලේ පටන් අරගන්නේ සම්මුතිය පිළිතලා. ප්‍රඥප්තිය පිළිතලා. ඒ වෙලාවට යෝගාවචරයට මේ මූල කර්මස්ථානය හඳුන්වලා දෙනකොට යෝගාවචරය ඒක හරියට වැල්ලේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් වාගේ ඒක ඒක සිප්පි කටු වැලි අරගෙන සෙල්ලම් කරනවා වාගේ ඒ තමන්ට මතුවෙන පිම්බීම නැත්නම් ඒ හැකිලිම නැත්නම් ආස්වාද ප්‍රසවාදේ තමයි දකින්න ස්වરૂපයේම වැටෙන ප්‍රඥප්තිය තුලම පුළුවන්තර සමීපෙන්න උත්සාහ කරනවා වෙන විදිහට කියනවනම් ඒ අරමුණේ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ හැදෑරීමේ කටයුත්තක යෙදලා මේ ස්වභාවික ලක්ෂණ හදාරන මේ මුල් ආධුනික කාලයේ ඊ타නත්ම සවිස්තරව යෝගාචරයට උපදේශ ලැබුණොත් බොහෝ විට මූලධර්ම සහ අත්දැකීම් අතර පටලැවීම නිසා මිතුආකල් විද්‍යාභේ ඥානිය දක්වා මිතුආකල් ගැඹුරකට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා යෝගාචරය මුල් අවස්ථාවේ තාමත් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. අරමුණට හිත යොදනකොට හරියට අරමුණට හිත එල්ල කරා නම් වෙන විදිහකට සාමාන්‍ය උපමාවක් කියනවනම් යමක් දිහා බැලුවනම් ඒ බලපු දේ වස්තුවේ සටහන් පේනවා. මේ මේක ඇස්තික වහගෙන හිතින් බැලුවත් මේ සතහන පේනවා. ඒ ස්වභාවික ලක්ෂණ කියලා කියන්නේ අඩුම ධර්මයෙන් පේනා වූ මේ සතහන. මේකට කියනවා සංධාන පඤ්ඤප්තිය කියලා. ඒ නිසා යම් යෝගාවචරේ භාවනා කරනකොට Taman හිත යොදන්නේ පිම්බීමට නම් ඒ පිම්බීමට හිත යොදපු අවස්ථාවේදී ඒක Tamanට වැටහුණු ආකාරය නැත්තම් වැටහෙන්නේ නැහැ කියලා කියනවනම් ඒ කියන්නේ ලෝක නියාමයකට විරුද්ධ යනවා. යම් අධ්‍යා බැලුවා මට ඒක පෙනුනේ නැහැ කිව්වා වගේ. එක්ක එතන ආලෝකෙ තිබිලා නැහැ. නැත්නම් වස්තුවක් තිබිලා නැහැ. නැත්නම් යෝගාවචරය බලලා නැහැ. මොකක් හරි එකක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මුලින්ම මේ දෙන උපදේශය පිම්බීම හෝ වේවා ආස්වාදයේ හෝ වේවා විපස්සනා වශයෙන් බලන්නේ ඒකේ සතහන හිතට වැටෙනවා. මේකට කියනවා සංධාන පඤ්ඤාතිය කියලා. මේ සංධාන පඤ්ඤාතිය දකින්න එක මේ දෙකේ පන්ති ළමින්පත් කරන්න පුළුවන්. ඒ නිසා යම්ම යෝගාවචරයේ උගත් කෙනෙක් වැඩි හිටියෙක් කරුණු කාරණා දන්න කෙනෙකුට මතක් කරොත් මේ පිම්බීම කියලා මතක් කරගන්නට මේ රතු වෙන පිම්බීම ඒක පිම්බීම කියලා මෙනෙහි කරන්නට ඒ මෙනෙහි කරනකොට පේන දේ කියන්ට මේක යෝගාවචර ගණන් ගන්න. මේක යෝගාවචර කරු කරන්නේ නැහැ. ඕක කියන්ට විතර මහන්සි වෙන්න ඕනේද? ඕක පොඩි දෙකේ පන්ති ළමයෙකුටත් පුළුවන් නේද කියලා ඒ දේ කරුණකට අතහරිනවා. මේ නිසා යෝගාවචරය මුලදීම මේ නිර්වෘල් භාවය අවු කරගන්න. ව්‍යාකූල කරගන්න. මොකද ඕනම වස්තුවක් දිහා බලපුවම ප්‍රධාන වශයෙන් පේන්නේ සටහන. මේ සටහන පේනවනම් මේ සටහන කරු කරන්න ඕන. ඒ මත් ඒක දකිමින්ම ඊට ගැඹුරකට යන්න පුළුවන්. ඒකට කියනවා වෙන විදිහට කියනවා සටහන දකිමින් නැවත නැවතත් එහිම හිත යොදවනවා නම් නැත්නම් අරමුණ මේ හිතට එකිනෙකට මුණ දාලා පවත්වනවා නම් මේ සටහන වෙනස් වෙන ආකාරය කාලානුරූප ඒක ලොකු වෙන හැටි කුංචු වෙන හැටි බර වෙන හැටි සැහැල්ලු වෙන හැටි කුණුසුම් වෙන හැටි සිසිල් වෙන හැටි ආකාර වැටෙන් පටන් ගන්නවා නමුත් යම් යෝගාවචරයේ සටහන දැකි නැත්නම් කවදාකවත් ආකාරය දැකී කියලා හිතන්න සටහන දැකලාමයි ආකාරය දැක ගන්න පුළුවන් මේ සටහන කියලා කියන්නේ සාමාන්‍ය කැමරාවකින් සිදුවෙන දෙයක් යම් දිහාකට කැමරා යොමු කරලා ඒ ඡායාපටලය හොඳට තියෙනවා නම් වැඩ කරන කැමරාවක් නම් එක සැරයක් මේ ෆොටෝ එකක් ගන්නකොට එයතාව සටහන වදිනවා. මෙන්න මේ වගේ තමයි ඕනෙම අරමුණකට ඇහැ යොමු කරුවොත් ඉස්සල්ලාම සටහන වැටෙනවා. හිත යොමු කරුවොත් හිතට සටහන වැටෙනවා. ඒ සටහන මතේම දිගට බලන් හිටියොත් අන්න චිත්‍රපටයක වාගේ ඒ තියෙන රූප එකිනෙක ආකාර විකාර ස්වරූප පෙන්වනවා. නමුත් සාමාන්‍ය නිශ්චල ඡායාවක විකාර ආකාර පෙන්වන්නේ නැහැ. සතහන බලන්න. මෙන්න මේ සතහන දැක්කට පස්සේ යෝගාවචරයට යෙපින් වීමේ හෝ හැකිලීමේ ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් සතහන දකිමින්ම ඒ සතහන ලොකු වෙන හැටි, කුංචි වෙන හැටි, නැමෙන හැටි, දිගෑරෙන හැටි, උතුරෙන් දකුණට යන හැටි, දකුණෙන් උතුරට යන හැටි, ඉදිරියෙන් පස්සට යන හැටි ආකාරයේ විදිහට ආකාර දැකීමට කියනවා ආකාර පඤ්ඤාත්තිය කියලා. මේ ආකාර පඤ්ඤාත්තිය දකින්න වෙලාවේදී යෝගාවචරය භාවනාව නතර කරොත් ඊගා මට්ටමට යන්නේ නැහැ. සංතානියක් දකිමින්ම ආකාරයක් දකිමින්ම විකතෝම තමයි මේ බව තේරුම් අරගෙන දැන් අරමුණයි හිතයි ගුණට මුණ දාලා තියෙනවා. අරමුණේ සතහන පේනවා. ඒක වෘද්ධියට යන හැටි, වැඩෙන හැටි, ලොකු වෙන හැටි, පුංචි වෙන හැටි ආකාරات පේනවා. මේ විදිහට මේ අරමුණටම නැවත නැවතත් ඊටමත් අර මුලින් ගත්ත ගෞරවයෙන්ම දිගටම මෙනෙහි කරගෙන යනවන අන්න යෝගාවචරයට ඒ අරමුණටම ආවේනික වූ ගති ලබුණු පේන්න පටන් ගන්නවා. හරියට හරක් රැනක් දිහා බලාන ඉන්නකොට ඒ හරක් රැනේ මේ ඉන්නේ ඔක්කොම දේශීය ගවයන ඔක්කොගේම එක පාටයි තියෙන්නේ. නමුත් හොඳට ඒක හරකෙක් දිහා ඌගේ සටහනක් දැකලා ඌ දුවන පයින් ආකාරයක් දැකලා හොඳට බලාන හිටියොත් දවස් දෙක තුනක් බැලුවොත් ඕනෙම දවසක රැළේ ඉඳද්දිම ඒ සතාම වෙන්කට දර ගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඒකට කියනවා සතාගේ අත්‍යන්ත ලක්ෂණ දැක්කයි කියලා. ඒ සතාට විශේෂිත ලක්ෂණ දැක්කයි කියලා. ඒක මුළු රැයන දිහා බලපු මුල් දවසේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මේ සතා වෙන් කරගෙන මුලින් දකපු දවසේ ඇති වෙන්නේ නැහැ. ඒ දිගටම සංසන්දනාත්මකව සතාගේ රූසටහනක් දැකලා උගේ දුවන පයින් ආකාරයක් දැකලා නැවත නැවතත් අර සමූහයට සාපේක්ෂව බලාගෙන ඉන්නකොට ඉන්නකොට අන්න ඒ සතා කොතන හිටියත් මේ රැළ මා රැළ රැළ මාරු කරා එන ඒ රැළේ මුලින් හිටියත් මැදින් හිටියත් අගින් හිටියත් අන්න සතා හඳුනා ගන්න පුළුවන් මේකට කියනවා තිජ්ජ ලක්ෂණය කියලා අරමුණින්ම අරමුණටම විශේෂ වූ ලක්ෂණ මේ කියන සතහන මේ කියන ආකාරය මේ කියන තිජ්ජ ලක්ෂණය කියන මේ තුනටම කියන ස්වභාවික ලක්ෂණ කියලා ඒ නිසා මේ ස්වභාවික ලක්ෂණ දකින්න අවස්ථාවේ කිසිම විපස්සනා ස්වરૂපයක් නැහැ එතෙන් තියෙන යාන්ත්‍රික ස්වරූපයක්. පොඩි දරුවෙකුට ආයන්න ආයන්න කියලා දෙනවා වගේ. එන්නේ ඒ අවස්ථාවේදී යෝගාචර විශේෂ ප්‍රතිඵල බලාගෙන එනතන් දෙන මේ සියුම් උපදේශ ගණන් නොගෙන ලොකු ලොකු දේවල් හිතමින් භාවනා කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයේ හිතේ ඉඩක් නැහැ සතහන දැක ගන්න. සමහරට අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයනවා වෙන්න පුළුවන්. ඒ වාගේ මේ සතහන පළවෙනි පින්බීමෙන් දෙවෙනි පින්බීම දෙවෙනි පින්බීමෙන් තුන්වෙනි පින්බීම නැත්නම් පළවෙනි ආස්වාසයෙන් දෙවෙනි ආස්වාසය දෙවෙනි ආස්වාසයෙන් තුන්වෙනි ආස්වාසය වශයෙන් මේ ආකාර වෙනස් වීම වැඩිම යෝගාවචර හිතන්නේ බොහොම ලාමක වැඩක්. මේ පුංචි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්. ඕකේ වටිනාකමක් කියනයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට ගැඹුරකට ය아가න්න හම් වෙන්නේ නැහැ. ඒ මොකද මූල ආරම්භය ව්‍යාකූල සහිත නිසා. ඊටාම ගැඹුරකට යන මේ භාවනාවේදී මොන හොඳට තහවුරු වෙලා තියෙනවා. ඒ තහවුරුව එන්නේ න්‍යාය ධර්මයක් මත. අන්නේ න්‍යාම ධර්මයට නියමානුකූල යම යෙදීමක් තමයි මේ නිවැරදි එල්ල කිරීමෙන් සහ නැවත නැවත හිත යෙදීමෙන් කරන්නේ. මේ විදිහට යෝගාවචරය අරමුණ ස්වභාවික ලක්ෂණ වශයෙන් සංඨාන පඤ්ඤාතිය, ආකාර පඤ්ඤාතිය, තෙජ්ජ පඤ්ඤාතිය වශයෙන් හාත් ප්‍රසාර ගුණ දැක ගන්න. මේ විදිහට අරමුණ දැක ගත්තොත් දැන් යෝගාවචරයට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී හිත නාම ධර්ම රූප ධර්ම වෙන් කරගන්න මට්ටමක් තියෙනවා කියන්නේ. අරමුණ මේකයි කියලා හොඳට දාන්න. අරමුණේ සටහන දාන්න. අරමුණේ ආකාර දාන්න. ඒ අරමුණටම ආවේනික ලක්ෂණ දාන්න. මේ විදිහට මේ කර්ම තුන දැකීම ඊගාව පන්තියට සුදුසුකමක් වෙන විදිහට කියනවා නම් ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ සම්පති ලක්ෂණයට හිත වැටෙනවා. ඒක චිත්ත නියාමයක්. යම් වෙලාවක ස්වභාවික ලක්ෂණයේ අඩුපාඩු තියෙන තාක්කල් හිත සන්තතියට වැටෙන්නේ නැහැ. ඒතනම කරකැවෙන. වෙන විදිහට කියනවා නම් තමයි සතහන දැකගත්ත ආකාරය දැකගත්ත අරමුණ සම්පූර්ණ එහියත්තා වූ විශේෂිත ලක්ෂණ දැක ගන්නකන් ඉවසන් නැතුව අරමුණ මාරු කරනවා නම් හිත පණිනවා නම් ඒ අරමුණ සම්පූර්ණ දැක්ගත්තේ නැති නිසා සංසිද්ධියට වැටෙන වෙන අරමුණක ආයෙත් පටන් ගන්නවා සතහන ආකාර දැක ගන්න. මේ නිසා යෝගාවචරයට අවවාද කරන උපදෙස් දෙනවා හැකි තාක් දුරට එකම ඒකාකාරී අරමුණට හිත යොදා. මතුවෙන මතුවෙන පිම්බීමක් ඒ ඒ අවස්ථාවේ ගෞරවයෙන් යුක්ත අරමුණු කරා. අරමුණු කරමින් ඒ සතහන එහිම ආකාර එහිම ඇතා වූ ඒ පිම්බීමටම ආවෙනික ලකුණ මෙන්න මේ විදිහට හිත හොඳට සූක්ෂමව යොදවන්න යොදවන්න යෝගාවචරයට එකම පින්වීමක් හෝ හැකිලීමක් අතනහැර දිගට පැවැත්වීමේ තියෙන වටිනාකම වැටහෙනවා. මේ විදිහට වැටහෙනකොට මේ පින්වීම තුළ ඇත්තා වූ සන්තතිය වැටහෙන්න ගන්නවා. පින්වීම කියලා කියන්නේ එක වැඩ පිළිවෙලක් නෙවෙයි. එක වරකට පින්බෙල පින්වීමක් නෙවෙයි. මේක රැලි ගහමින් සමහර වෙලාවට ඊ ඇතුළ වාත රැලි, සමහරට උණුසුම්, සමහරට සිසිල් ගති තමාට බර ගති, තමාට පැතිරෙන ගති, වැగిරෙන ගති নানা ආකාර දේවල් තියෙනවා. නමුත් යෝගතර ගරු කෙරුවේ නැත්නම් නැත්නම් සුවිශේෂිතව බැලුවේ නැත්නම් මේක එකක් විදිහට දකිනවා. දැකලා යෝගාවතර හිතනවා දැන් මම පින්බීම දාන්නවා දැක්කා දැන් මොකද කරන්න කියලා. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ හියතාව අංගෝපාංග නැත්නම් ස්වභාවික ලක්ෂණ නොදැක්ම නිසා හිත ඉදිරියට යන්නේ නැහැ. ධර්ම ගෞරවයේ මදි. වෙන උපදේශ සලකනවා මදි. මේ නිසා කමඨහන් සුද්ධ කරනකොට සෑම වෙලාවකම යෝගාවචරයට මතක් කරනවා අරමුණ මොකක්ද කියලා තමයි පැහැදිලිව දැනගන්න ඕනේ. මේක පින්බීමක් වෙන වෙලාවන පින්බීම වශයෙන්. එයටම හිත යදවීමේ ලකුණක් වශයෙන් මෙනෙහි කළ ආකාරය දැනගන්න ඕනේ. මම මේක පින්බීමක් කියලා මෙනෙහි කළා. එහෙමනම් අරමුණ ගන්න හිතයට යොදු කළාන යොමු කළාන ඒකාන්තයේ මේ එක පැත්තක් හෝ දකින්නකොට වැටෙන ආකාරයක් නැත්නම් සංතානයක් දැක ගන්න. ඒක මතක් කරන්ද මතක තියාගන්න ඕනේ. මම පින්දීම මතුණා. මම මේක පින්දෙනවා නැත්නම් පින්දෙනවා පින්දෙනවා කියලා මෙනෙහි කළා. එතකොට මට ඒක බැලුවා පින්දෙන්නා වගේ වැටුණා. කුණකට රෙද්දක් වැනින්නා වගේ වැටුණා. බරක්සේ වැටුණා. ප්‍රශ්නයක්සේ වැටුණා. අන්නේ අරමුණ විස්තර වුණා. ඊගාව සැරේ පින්බීම මෙනෙහි කරනකොට මට ඉස්සර තිබුණට වැඩිය වඩා ලොකුවට වැටුණා නැත්නම් බර හැල් වෙලා ගියා කියලා අර කලින් කිව්ව එක සාපේක්ෂව බලන බලන යනකොට මේ පිම්බීමේ තියෙන්න පුළුවන් යම් තාක් හැඩතල තියෙනවා. ඒ සියල්ලම දැක ගන්නා සුදු භාවනා යනකොට පිම්බීම තුල ඇත්තා වූ වැඩ එකක් නෙවෙයි වැඩ පිළිවෙල. නැත්නම් ක්‍රියා රාශියම දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්වභාවික ලක්ෂණ දැක ගන්න ඉතාමත්ම ප්‍රමාණිකෝල ඒ ස්වභාවික ලක්ෂණ දැක්කට පස්සේ පිම්බීමෙන් අරගත්තා වූ මේ අභ්‍යාසය ඕනම අරමුණකට සාධාරණ කරගන්න පුළුවන්. මුලින් නම් ඊටාම ප්‍රිය අරමුණු ඊටාම අප්‍රිය අරමුණු අමාරුයි. නමුත් මධ්‍යස්ථ අරමුණු සඳහා මේක පතුරවන්න පුළුවන්. මේ පැතුරුනාට පස්සේ හිත ඉබේම සංතති ලක්ෂණයට වැටෙනවා. මෙන්න මේ සංතති ලක්ෂණයට වැටෙන අවස්ථාව එනකොට තමයි යෝග අවතරයට යම් ප්‍රමාණයකට සැක දුරු වීම පටන් ගන්නවා. එතුවා කල්නම් ඊටාම ගොරෝසු අරමුණු ඊටාම ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු වශයෙන් බැහැර කරන කොටස් තියෙනවා නමුත් මේ තමන්ගේ භාවනා ශක්තිය ඉවසීමේ ශක්තිය වැඩින ආකාරයට මධ්‍යස්ථ තනින් ඉඳගෙන අමාරු අමාරු දැන් දක්වාම භාවනා දිනු කරගෙන යනකොට යෝගාවචරයට මේ සෑම අරමුණක් පාවිච්චි වෙලා ඊටාම ආසවිච්ච වෙලා අරමුණට ප්‍රිය වෙලා අප්‍රිය වෙලා මේ සෑම දෙයක්ම අරමුණක් කරන්න පටන් ගන්නකොට පස්සේ මෙහි යත්තා වූ සතන්. එපා වෙන ඇති වෙන ආකාරය. ඒ යත්තා වූ විශේෂ ලක්ෂණ, තෙජ ලක්ෂණ අත්වාසේ විදියට ස්වභාවික ලක්ෂණ වැටෙනවා නම් පිම්බීම හැකිලිම වගේම එපා වීමත් වැටෙනවා. විශේෂයෙන්ම වේදනාව මෙනෙහි කරන වෙලාවේදී බොහෝ විට යෝගාවචරයක සුඛ වේදනාවක් නෙලී ගැනීම දුක් වේදනාවක් නම් ඒ ගැටීම ඉබේම සිද්ධ වෙනවා. නමුත් යෝගාවචරය මේ අරමුණක් විනිවිද සාංශුද්ධෙන් බලන ගතිය මතුනොත් යම් තැනකදී වැටෙනවා වේදනාව මතුණා මෙනෙහි කරාට යට වෙන්නේ නැහැ. ඒක දැක ගන්න බෑ. ඒ මොකද වේදනාව විශ්ේ ආසාව තියෙනවා. මෙන්න මේ විදිහට කරුණු දැක ගන්නකොට නම් යෝගාවචරයට තමන්ගේ භාවනා ශක්තිය පිළිබඳ ආත්ම විශ්වාසය වැඩි වෙනවා සැකදුරු. මෙන්න මේ සැකදුරුවට පස්සේ තමයි අරමුණක ඇත්තා වූ සම්පති ලක්ෂණය ඉතාමත්ම ප්‍රකට වෙන මේ උද්‍යප්පේ ඥාන මට්ටමකට හිත මෝරන්නේ. මේ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ වැඩපිළිවෙලේ තියෙන ඊටාමත්ම ආනුපූර්ව අනුපූර්ව වැඩපිළිවෙල. තමයි රුචි උනාට කැමැති උනාට දෙන උපදේශ මාලාව ඉක්මවලට කිව්වොත් හිතනම නැවත නැවත කරකවන්න පටන් ගන්නවා. යම් වෙලාවක උපදේශ මාලාවට අනුව කටයුතු කළොත් හිත යෙදුනොත් හරියට එකලස් වුණොත් අන්නේ හිත ඒකාන්තයෙන්ම එක විනාඩි කිහිපයක් තුළ ලක්ෂ යෝගාවචරයට නම් විනාඩි කිහිපයක් තුළ පවා මේ විදිහට සංතති ලක්ෂණයට හිත වැටුනොත් අන්නේ සංතතියේ නාම සංතතිය රූප සංතතිය හේතු සංතතිය ඵල සංතතිය වශයෙන් විවිධාකාර ප්‍රවාහ රාශි වශයෙන් දක් ගන්න පුළුවන්. ඒ විනිවිද ගැනීමක් තමයි නැත්නම් හොඳ භාවුවක් තමයි මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවදී පහළ වෙන්නේ. එතෙන් දිනම් මොන යෝගාචිත වැටෙනවා. එහෙන් රූප බල්ල ලැබපු සැපයත් දැන් මේ අරමුණක් විනිවිද දැකීමෙන් ලබන සැපයක්. එහෙම නැත්නම් ආමිෂ සැපයක්, ඊරාමිෂ සැපයක්. අන්න ඒ විදිහට යෝගාවචරයේ භාවනා හිතේ දියුණුව එක අරමුණක් විනිවිදීමෙන්ම ලබන්න පුළුවන් මේ අමානුෂික සැපයක් දක්වාම ගමන් කරනවනේ ඒ යෝගාවචරය සාසනයේ ප්‍රතිෂ්ඨාව ලබනවා. ඒ ලබන සාසන ප්‍රතිෂ්ඨාව නිසා චූලසෝතාපන්න තත්ත්වෙත් නැත්නම් භවයේ එක භවයක් අපාගාමී නොවන මට්ටමටපත් වෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. යෝගාවචරයට මෙතනදී කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ මේ සෑම අවස්ථාවක්ම ඊටාම යෝනිසෝමනසිකාරයෙන් බලන කෙනාට තාම විචිත්‍රයි. ඊටාම ශ්‍රද්ධා ආදී ධර්ම වඩන සුළුයි. අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනවා නම් පිටිහෙන සුළුයි. Tamante මේ ධර්ම වල වටිනාකම නොදැනීම නිසා වටිනා මෙතෙක් කල් කරගෙන ආපු දේ පිළියෙන්ට ඉඳ තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ දේ ඉතාමත් නැහැ. ආරක්ෂාකාරීව රැකගනිමින් ඉදිරියට ගමන් කිරීමයි ඒ ගමන් කිරීම සඳහා අවශ්‍ය වන ශ්‍රද්ධාව කුසල ඡන්දය වීර්ය සතිය සමාධිය ආදී ධර්ම වැඩිමිට මේ ධර්ම දේශනාවේ අඩංගු කරුණු මූල ධර්ම අධ්‍යක්ීම හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සහගත කරුණා සහගත ප්‍රාර්ථනාව